සදහතුනේ ඔබට ඔබේ හිතේ ශක්තිය තිබෙනවා නම් ඔබට ඕනෑම බාධකයක් ඔබේ ජීවිතයට පැමිණෙන ඕනෑම බාධකයක් ජය ගන්නට පහසුයි. අදත් මේ සෝදානම බෞද්ධ ආරෝප වාහිනිය නිවැරදිම වෙනසකට ඔබේ ජීවිතයට මම පෙත් කියා දෙන ප්‍රතිවීක්ෂා වැඩසටහනේ තුන්වන සතියේ දෙවන දිනය ආරම්භ කරන්නට. ඊයේ දවසේදී ගෞරවනීය ස්වාමින් වහන්සේ අසුභ භාවනාව පිළිබඳව ඔබට පහදා දුන්නා. ඉතින් අද දවසේදී අසුභ භාවනාවෙන් සිදුවන මානසික වෙනස පිළිබඳව ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබට අපට මෙත් සිතින් පහදා දෙවි. අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනට වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනා සාදු නාදණම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු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 ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සන්ති සදා බුද්ධ සම්පන්න පින්වත්නි ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ මේ සතියේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ අසුභ භාවනාව පිළිබඳව අසුභ භාවනාව පිළිබඳ දැනගත යුතු දේවල් ඒ වගේම ප්‍රායෝගිකව सिद्ध කරන ආකාරය ගැනයි සාකච්ඡා කරමින් ඉන්නේ ඊයේ දවසේ අපි කතා කරපු දේ පිළිබඳව කෙටි සාරාංශයක් අපි ඉදිරිපත් කරනවා. මතක තබා ගත යුතු දේවල් අපි කිව්වා. ඊයේ දවසේ අපි භාවනා කරන ක්‍රමය ගැන උඩුකය ඍජුව තියාගත යුතු ආකාරය, ඇස් තබා ගත යුතු ආකාරය වගේම භාවනා කමටහනක් හරියට දැනගන්න ඕනේ කියන එක ගැන අවධාරණය කරා. ඒ වගේම ඒ කමටහනේ ඒ ඒ පියවරේදී අපිට ලැබෙන ප්‍රතිඵලය පිළිබඳ අපි දැනගෙන ඉන්න ඕනේ කියලා සාකච්ඡා කරා. ඒ වගේම අසුභ භාවනාව කරද්දී කෙස්ලොම් නියද සම්මස්නහරයට ඇටමිදුරු වශයෙන් තියෙන කාරණා 32 හොයාගන්න කියලා මම කිව්වා. හොයාගන්න අපහසු නම් හැබැයි ඊයේ අපි කතා කරේ භාවනා කරන්න කියලයි. ඉතින් අද අපි එතෙන් පටන් සාකච්ඡා කරනවා මොකද්ද වෙන්නේ කියලා. අපි කතා වුණා ඊයේ එක කොටසක් අරගත්තාම සිද්ධ වෙන දේ ගැන කතා කරා එක කොටසක් ආකාර පහකින් ඒ දිහා බැලිය යුතු පිරික්සන්න ඕන කියලා සාකච්ඡා කරා ආකාර පහ තමයි වර්ණ වශයෙන් සටහන් වශයෙන් ගන්ධ වශයෙන් ආශ්‍රය කරපු දේ වශයෙන් පිහිටි තන වශයෙන් ඒවා ගැන සාකච්ඡා කරා. ඒතරේම මතක තියාගන්න කියලාත් කිව්වා. එතකොට ඊයේ දවසේ බොහෝ දෙනෙක් උත්සාහ කරන්න ඇති අපි නිවන් මාර්ග දේශනා මාලාව වගේ නෙවෙයි මේ දේශනා මාලාවේදී අපි ප්‍රායෝගිකව කරන දේ ගැනයි කතා කරන්නේ වැඩිපුර. මොකද නැත්තම් අපි අහන්ඳ අහනගෙන ඉන්නකොට බොහොම සනීපයි නේද? බොහොම සැපයි, බොහොම පහසුයි. නමුත් කරන්න හිත පෙළඹෙන ප්‍රමාණය අඩුවක් තියෙන හින්දා එක එක ධර්ම කාරණාවක් අරගෙන ඒ ධර්ම කාරණාවට අදාළව තියෙන කරුණු ඔක්කොම සතිය දින පහේදී සාකච්ඡා කරනවා. හෙට දවසේ අපි පුහුල්ලල්ලේ සාරද ස්වාමීන් වහන්සේ සමග නැවත වතාවක් අසුභ භාවනාව පිළිබඳ සාකච්ඡා කරනවා. අනිත් දවසේ මේ ආයත ඇති වෙන ගැටලු පිළිබඳ භාවනාවේදී ප්‍රායෝගිකව ඇති වෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කරනවා. ඉතින් ඒකින්ද අපිට මේ භාවනාව පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගන්න අවස්ථාවක් උදා වෙනවා. එකම කාරණාවක් මේ විදිහට සාකච්ඡා කරන්න ඒක සමාජයට සමාජගත කරගන්න අවශ්‍ය වෙනද අපි නැත්තම් කරන්නේ නැහැ. එතකොට ඊයේ දවසේ මම කිව්වා පැයක් හරි උත්සාහ කරන්න කියලා දුන්න විදිහට කරන්න කියලා. කියලා දුන්න විදිහට පැයක් හරි ඊයේ දවසේ උත්සාහ කරා නම් අපිට නොයේකුත් ගැටලු ඇති වෙන්න පුළුවන් හුඟා දෙනෙක් කියයි ඒක නම් ටිකක් හොඳයි නමුත් හිත එකඟ කරගන්න අමාරුයි කියලා. හිත එකඟ කරගන්න අමාරුයි හිතේ කර්මණකින් තියාගින්න අමාරුයි කියලා කියන්නේ ඇයි එහෙම වෙන්නේ? අපි මේකට පුරුදු වෙලා නැති හින්දා පළවෙනි දවසේම හිතෙන් දැති මට බොහොම අමාරුයි මේක කරන්න කියලා. ඉතින් මොනවද මතක් වෙන්නේ පළවෙනියෙන්ම ගත්තොත් එහෙම අපිට යම් කිසි ආකාරයකට මේ ගැන තියෙන කැමැත්ත අඩු වෙලා නොයේකුත් අපි ගත්ත අතීත අරමුණු වලට හිත යන්න තියෙන වැඩි. ගොඩාක් වැඩ තියෙනවා මට. එහෙනම් තමන් කරන රාජකාරි මතක් වෙනවා හරියට. හෙට කරන්න තියෙන දේවල් මතක් වෙනවා. අනිද්දා කරන්න තියෙන දේවල් මතක් වෙනවා. කරපු දේවල් මතක් වෙනවා. මේ වගේ දේවල් හින්දා හිත හරියට ඉසිරෙනවා. අතීතයට අනාගතයට හිත යනවා. ඉතින් අන්න ඒ නිසාවෙන් අපිට සිද්ධ වෙනවා ඒකට ප්‍රතිකර්ම යොදන්න. ඒකට ප්‍රතිකර්ම විදිහට අපි නිවන් මාර්ග දේශනා මාලාවලදී ඕනෑතරම් කතා කරා. නමුත් දැන් ඔන්න ප්‍රායෝගිකව කරන්න ගියාම යොමු වෙන්නේ. පසුව අපි මරණ සතිය ගැන කතා කරමු. මරණ සතිය හොඳට වඩලා තියෙන කෙනෙකුට මේ හිතේ විසිරීම ගොඩක් ගොඩක් අඩු වෙනවා. මොකද අතීතයේ නිෂ්ඵල බවත් අනාගතයේ නිෂ්ඵල බවත් ඒ හිත ගුණාත්මකව දන්නවා. වචනේ නේ මොකද්ද තියෙන නිෂ්ඵලකම? මොන දේ දිනුවත් නේද මොන දේ එකතු කරත් ඒ දේ ඔක්කොම දාලා යන්න වෙනවා. නේද? ඒක නිබඳව දැනෙනවා නම් හිතට ලොකු කම්පනයක් හිතට ලොකු සංවේගයක් ඇති වෙනවා. මේ සංවේගයත් එක්ක පින්වත්නි අපේ හිත එකඟ වෙන තරින් එකඟ වෙන ස්වභාවයක් තියෙනවා. එහෙනම් ඒක එක පැත්තක්. අනිත් එක තමයි අපිට බුදුරජාණන් වහන්සේ ගැන ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා නම් බෝධිසත්වයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ විදිහට විඳ දුක් බුදුරජාණන් වහන්සේ විදිහට විඳ දුක් මේ ශාසනය උරුමය පිළිබඳව ලොකු හැඟීමක් තියෙනවා නම් මේ වෙලාවේදී හිත පොලා පැන පැන පොලා පැන පැන පොලා පැන පැන එනව නැවත අරමුණට. හරි? ඒ කියන්නේ බුද්ධානුස්සතිය හොඳට වඩලා තියෙන අයට නේද? හිත විසිරෙනවා අඩු වෙනවා. දැන් හිත විසිරුණා නම් ඔන්න එහෙනම් මම මරණානුස්සතිය වඩලා නැත. බුද්ධානුස්සතිය වඩලා නැත නේද? ඊළඟට හිත ගොඩාක් පිසිරෙන්නේ බාහිරින් එන සද්ද නේද? නොයේකුත් දෙනාගෙන අපිට එක එක දේවල් ගැන ඇති වෙන විරුද්ධ මත. Tamange සිතට එන අරමුණත් එක්ක ගැටෙන ස්වභාවය නැත්තම් විරුද්ධ තරහ තරහ හින්දා හිත හරියට විසිරෙනවා. ගොඩාක් විසිරෙන තැන් තමයි ඔය. එතකොට තරහා හින්දා හිත විසිරෙන විසිරුණා නම් දැනගත යුතුව තියෙනවා මම හොඳට මෛත්‍රිය වර්ධනය කරලා තියෙනවා. මෛත්‍රිය වර්ධනය කරලා තිබ්බ කෙනෙක්ගේ හොඳට මෛත්‍රිය වර්ධනය කරලා තියෙන කෙනෙක්ගේ හිත විසිරෙනවා බොහොම අඩුයි. කිසිම අකුසලයක් නැහැ පින්වත්නි මේ Tamanට ඒක අයින් කරගන්න බැරි වෙන්න හේතු වෙන අකුසල නැහැ. හැම අකුසලයක්ම අයින් කරන්න පුළුවන්කම තියෙන හැම අකුසලයක්ම අයින් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මට මේ නිකම් මේ අනිත් අයට වගේ නේ මගේ හිත විසිරෙනවා. ඒ මගේ හැටි කියලා එකක් නැහැ. ඒ මගේ හැටි කියලා නැහැ. ඒක හදන්න පුළුවන්. ඒ මානසික වෙනස අපේ තුල සිද්ධ වී යුතු තියෙනවා. ඉතින් විසිරෙන හිතක් තියෙනවා නම් භාවනා කරද්දී ඒවට හේතු හේතු තියෙන බව තේරුම් ගන්න. අනිත් එක තමයි පුහුණුව මදිකම. හරි. ඊළඟ කාරණාව තමයි හිත විසිරෙන්න ලොකෝ ගොඩාක් හේතු වෙන කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට ඉන්ද්‍රිය සංවරයේ තියෙන මදි බව. ඉන්ද්‍රිය අසංවරයි කියලා කියන්නේ පින්නත් නේ. ඇහෙන් රූපයක් දැකලා අපි යම් රූපයක් දැක්කහම ඒ රූපය දිහා නැවත නැවත නැවත නැවත නැවත නැවත ආසාවෙන් තෘෂ්ණාවෙන් බලමින් ඒක මිහිරි දෙයක් සුව දෙයක් කියලා සතුට විඳිනවා නම් කනට ශබ්දයක් ඇහෙනකොට ඒත් එහෙමනම් නාසයට දිවට ශරීරයට නේද ගඳක් සුවඳක් දැනෙනවා නම් ඒ දේවල් තුල අභිනන්දනය කරනවා නම් ඒ කියන්නේ නැවත නැවත සතුට වෙවි ඒක මිහිරි සුවයි සුන්දරයි කියලා ගන්නවා නම් අසංවරව ඒකෙම එදී එදී ඉන්නවා නම් ඒ හිත හරියට ඒ අරමුණ ඔස්සේ විසිරෙනවා එහෙනම් ඒකයි ඊයේ දවසේ උත්සාහ කරපු අයට හිත විසිරෙන්නේ ඔන්න ඔය කාරණා ඊළඟට තව කාරණාවක් තියෙනවා ඒ තමයි මූලිකම කාරණාව පදනම භාවනාවේ පදනම භාවනාවට හිත එකඟ කරගන්න අවශ්‍ය කරන මූලික පදනම තමයි මොකද්ද? සීලය. සීලයේ paludu වීම තියනවා නම් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර විශේෂයෙන් මුසාවාද. බොරු කියලා ඇති තරම් බොරු කියන පොඩි දෙයකට පවා අපේ උනන්දුවක් නැහැ පින්නත් නේ බොරුවෙන් අයින් වෙන්න. හ්ම් හරි ලේසි නේ බොරු කිව්වම. හ්ම් ඇත්ත කියනකොට ලේසි නැද්ද බොරුවක් කියන එක? ලේසි ලේසි වැඩ කරගන්න ලේසි. නේද? මොකක් හරි බොරුවක් කෝ පෑන්නා. නේද? ඉතින් එහෙම ඒ ලේසියත් එක්ක අපි කරගන්න ලොකු පාපයක්. ඒතර හිත විසිරෙන දෙයක්. ඇයි ඒ බොරුව අහුවේ කියලා අපිට ලොකු ගැටුකාරී තත්ත්වයක් තියෙනවා. නේද? එතකොට ඒවත් එක හිත නොසන්සුන් වෙනවා, රවට්ටපු කට්ටිය ඉන්නවා, වැරදි වැඩ කරපුවා හිත නොසන්සුන් වෙනවා. එතකොට අන්න ඒ නොසන්සුන් වීම අයින් කරගන්න අපි ලොකු උත්සාහයක් ගන්න ඕනේ. සීලය paludu වෙච්ච අයගේ හිත නොසන්සුන් භාවයට පත් වෙනවා. ඉතින් මේ නොසන්සුන් භාවය දිගින් දිගට දිගින් දිගට තියෙනවා. ඒකින්ද හිතේ සිහිය නෑ. සීලයත් එක්ක ලැබිය යුතු සීලයෙන් අපි මූලික පන්නරේ ලබා ගන්න ඕනේ. ඉතින් පිරික්සලා බලන්න ඕනේ භාවනාවකට ඉඳගත්tාම මට ඒ භාවනාව සඵල වෙන්නේ නැහැ. භාවනාවට හිත එකඟ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔය තියෙන පළවෙනි එක සීලේ ප්‍රශ්න. බොරු කියලා, කේලම් කියලා, ඊටත් වැඩිය බොරු කේලම් කියන ඒවා නම් හුඟක් වෙලාවට අපි අතින් වෙන්නේ නැහැ කියන්නකො. නමුත් බොරු කියන එකයි මේ පරුස වචන කියන එක. හරියට තේනවා. අනිත් අයට පරුසව කතා කරන එක ඒ ඒකට ලොකු උත්සාහයක් ගන්න ඒක නවත්තන්න පරුසව කිව්වට මේ අසභ්‍ය වචන නෙවෙයි. අසභ්‍ය වචන කිව්වොත් කොහොමවත් පරුස වෙනවා. නමුත් අසභ්‍ය වචනත් පරුස වෙන්නේ නැති වෙන්න කියන අය කියන වෙලාවල් තියෙනවා. නේද? සමහර අය ටිකක් අසභ්‍ය වචන වලින් ආදරෙන් කතා කරනවා. ආදරයට අසභ්‍ය වචන කතා කරන අය ඉන්න දැන් ඔය තමුසේ කියන වචනේ ගත්තොත් එහෙම සමහර අය තමුසේ කියන එක පාවිච්චි කරන්නේ බනින්න. සමහර අය තමුසේ කියන එක පාවිච්චි කරනවා ආදරෙන් කතා කතා කරන්න. ඉතින් ඒක දෙපැත්තටම යදෙනවා. මේ යදෙන විදිහයි බලා ගන්න ඕනේ. හරි ඒකද පරුස කියලා කියන්නේ තමන්ගේ හිත පරුෂ කරගෙන අන් අයව පරුෂ වෙන ආකාරයට අන් අයව කිපෙන ආකාරයට කියන වචන. හරිද? සමහර අය අවවාදයක් දෙන්නෙම එහා පැත්තේ අවවාදය දෙන කෙනා අවවාදය ලබා ගන්න කෙනාට ඒ අවවාදය පිළිපදින්න බෑ හිතන විදිහටම අවවාදය දෙන්නේ. හරි. ඒක මේ රටේම තියෙන ලෝක ලෙඩක්. ඒක ඒක රටේ ලෙඩක් ඒක. නේද? ඒ කියන්නේ අපි අය බලන්නකො නේද දැන් තව කෙනෙකුට මොනවා හරි අඩුපාඩුවක් තව කෙනෙක්ගේ දැකලා කියන්නෙම නොයේකුත් පරිසව වශයෙන් පාවිච්චි කරගෙන තමයි කියන්නේ. ඒකවල තින් අරයට ආය මේ කරන්න කරන්න හිත තිබ්බා කරන්න හිත යෙදෙන්නේ නැති විදිහට. ඉතින් එන්නේ ඒ වයින් අයින් වෙනකොට විශේෂ උත්සාහයක් ගන්න ඔය හැම දෙයකින්ම අයින් වෙලා සාන්තව ජීවිතය ගෙන ගියවන්න. හරි? සාන්ත වචන පාවිච්චි කරගෙන සාන්තව ඉන්න උත්සාහයක් ගන්න හැම වෙලේම අනිත් අය පරිසු වුණාට මම පරිසු වෙන්නේ නැහැ කියලා. අන්න එහෙම ඉන්නකොට මට පරිසු වචනේ කතා කරත් කවදාවත් මම කතා කරන්නේ නැති වෙන්න ඕන. ඕනම තත්වයක් ඇත්තේ සුවයෙන් ඉන්න ඕනේ. එතකොට ඒ වගේම තමයි අර එක එක දේවල් දැක දැක බල බල හා හා ඉවරක් නැතුව ඒවා මියදීදී නිකන් හිතන්නු හිත එකඟ වෙයිද කියලා. හරි කොයි හරි වෙලාවක අපි මොකක් හරි ගීතයකට කැමැත්තක් ආවා. ඇවිල්ලා මොකද කරන්නේ මේක බොහෝ වාර ගණන එක සැරයක් ඇහුවා දෙසරයක් ඇහුවා තුන් සැරයක් ඇහුවා හතර සැරයක් ඇහුවා පස් සැරයක් ඇහුවා කියලා හිතන්නකෝ කියලා දහ සැරයක් විතර ඇහුවා කියන්නේ දැන් මොකද වෙන්නේ හැම වෙලෙම හිතේ ඒක රවපිරලා දෙනවා රවපිරලා දෙනවා ඉතින් කොහොමද හිත එකම වෙන්නේ නේද ඒක කියන්නේ ඉන්ද්‍රිය අසංවරණ හිත එකම වෙන්නේ නැහැ ඉතින් ඔන්න ඔය දේවල් ටික සීලය ගැන තමන්ගේ ඉන්ද්‍රිය සංවරභාවය ගැන ඊළඟට නිදිමත වැඩියෙන් ආවා නම් සක්මන් කරේ නැහැ සමහර කට්ටිය හිත විසිරුන්නේ නැහැ මට නිදිමතයි හැම වෙලේම නිදිමත වෙනකොට කරන්න ඕන දේවල් බොහෝමයක් අපි කියලා දීලා තියෙනවා. සක්මන් කරන්න ඕනේ. එතකොට ඒ වගේ කතා කරා ඒ ඒ ප්‍රතිකර්ම යෙදුවේ නැහැ. හරිද? ඊළඟට මේ විදිහට මේ හිතේ විසිරීම ඇති වෙනකොට අපි බලා ගන්න ඕනේ. ඒක ඒක සමනය කරගන්න නැවත උනන්දුයෙන් වීරියෙන් කටයුතු කරන්න ඕනේ. වීරියෙන් කටයුතු කරලා කොහොම හරි ටික ටික ටික ටික මේ අමාරු දෙයට ළඟා වුණොත් ඇතුළාන්ත පුදුමාකාර සතුටකින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. දැන් එතකොට අපි ඊයේ කතා කරා තමන්ගේ ශරීරයේම හිත තියාගන්න ඕනේ කියලා. අධ්‍යාත්මික කියන්නේ මොකද්ද කියලා විස්තර කරා. අධ්‍යාත්මික කියන්නේ තමාගේ කොටගත් තමන්ගේම කියලා කියන්නේ තමන්ගේ කියලා දැනෙන කොටස. එහෙනම් අපි කේස්ලොම් නිය උදාහරණයට ගත්තේ ඊයේ දත් කියන එක නේද? එතකොට දත් කියන එක ගත්තාම ඒක තමන්ගේ දත් යනයි ඉස්සලා වෙනෙහි කරන්නේ. අධ්‍යාත්මික තමන්ගේ කොට ගත්තා. අපි දන්තා දන්තා කියලා භාවනා කරන හුඟාවක් අය මොකද කරන්නේ ඉස්සරහින් දස්සෙට් එකක් මවා ගන්නවා දැක්ක එකක් කාගේ හරි නේද ඔය කොහෙද මේ දන්ත සල්යාගාරවල එහෙම ගහලා තියෙන විදුරු මසත් එක සෙට් එක නේද ඒක තියාගෙන දන්තා දන්තා දන්තා එතකොට කාගේ එකක්ද අනුන්ගේ එකක් එහෙනම් තමන්ගේ කටේ තියෙන දත් ටිකට අවධානය යොමු කරලා ඒකේ වර්ණය ඒකේ සටහන සටහන කියන්නේ හැඩය ඒකේ ගන්ධය ඒක පිහිටි තැන ඒක ආශ්‍රය කරපු දේ තමයි මෙනෙහි කරන්නේ එතකොටයි අපිට හොඳට තේරෙන්නේ පිළිකුලයි කියලා. අතට අපි ඊයේ උතෙන්ට නිකන් සාකච්ඡා කරා මම හිතනවා යම් පුංචි හරි අත්දැකීමක් අරගෙන ඇති කියලා පොඩි දෙයක් හරි මේක ඊයේ දවසේ सिद्ध කරලා. ඉතින් එහෙම අයට තමයි මේතරින් ඉස්සරහට මේක කරගෙන යන්න පුළුවන් වෙන්නේ අද දවසේ කතා කරන අපි එතනින් යාට මොකද කරන්න කියලා. එතකොට මේ වෙනකන් කරන්නේ නැතුව ඊයේ බණ ටික හොඳට අහලා මතක තියාගන්නේ නැතුව ඉන්න අය වහාම නැගිටලා යන්න. ඇයි? නේද? නේද? රූපවාහිනිය ළඟින් නැගිටලා යන්න. ඇයි? වැඩක් වෙන්නේ නෑ. මේක නිවන් මාර්ග දේශනා මාලාව නෙවෙයි. මේක ප්‍රායෝගිකව අපි කළ යුතු දේ සඳුදා ඉඳන් සිකුරාල දක්වා කතා කරන දේශනාවක්. මොකද ප්‍රායෝගිකව කරන දේ කරන්නේ නැත්තම් පැහැදිලිවම එතකොට කියනවා පෘථග්ජනයාට වචනයක් කියනවා අටුවාව. මොකද්ද කියන්නේ? ශාස්ත්‍රවරයාගේ මුවදෙස බලා ඉන්නා හරිද? ඒ කියන්නේ අපි කියන්නේ පොඩි ළමයින්ට බයිනව නේද? කියලා. කර දිහා බලන් ඉඳලා යනවන්ට. කර දිහා බලන් ඉන්නේ ඇයි? කියන දේවල් අහන්න නේද? එතකොට ශාස්ත්‍රෝරයන් වහන්සේගේ බෝධිස පමණක් බලා ඉන්නා කියන්නේ අහන කෙනාට විතරයි. ඒතකොට දැන් අහනවා විතරයි කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ බෝධිහා බලාගෙන ඉන්නවා කියලා. එහෙනම් එහෙම නැතුව යමක් කළ යුතුව තියෙනවා. ඒකයි අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්නේ. දැන් අපි බලමු මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා. කරන්න ඕන දේ දැනගත්තා, කරනකොට වෙන දේ දැනගත්තා. කරන්න ඕන දේ අපි කෙස් ගැන කතා කරනකොට මුලින්ම මේක පස් ආකාරයකින් මෙනෙහි කරන්න ඕනේ. කරාට පස්සේ විය යුතු දේ තමයි අපි ඊයේ කතා කරා වර්චස් පීඩක් උඩ ඔළුව උඩට වැටුනොත් අපිට ඒක පිළිකුල් විදිහට දැනෙනවා. අන්න ඒ වගේ මගේ ඔළුව උඩ හරියට වර්චස් ගොඩක් තියෙනවා වගේ කියලා දැනෙන්න ඕනේ. ඔළුවේ තියෙන කෙස් ගැන එහෙම දැනෙන්න ඕනේ. ඉතින් ඒ පරිවර්තනය සිද්ධ වෙන තුරු මානසික වෙනස සිද්ධ වෙන තුරු කෙස් කෙස් ගැන, ලොම් ගැන, නිය ගැන, දත් ගැන වෙන වෙන වෙන වෙනම කරගෙන යන්න ඕනේ. සමහර අයට කෙස් ගැන ඒක සිද්ධ වෙන්නේ නැත්තම් මං කිව්වා මගේ අරලා යන්න පොඩ්ඩක් කියලා. නේද? ඊළඟ එකට යන්න. ඊළඟ එකට යන්න. ඔහොම ඔහොම යන්න කියලා කිව්වා. ඉතින් මේ විදිහට අනිත්‍යව හරි ලේසි මස් ගැන, ලේ ගැන, සෙම ගැන, සොටු ගැන මේවා හරිම ලේසි. මොකද ඉක්මනට පිළිගුණ උපදිනවා. අර පළවෙනි පහ තමයි අමාරු. කෙස්න ලොමුත් පිළිකුල උපදිනවා. කියන්නේ නිය දත් මේ දත් වලත් කියන්නේ ඒකනේ කල්යාණේ කියන්නේ ඒකනේ දන්ත කල්යාණේ, චවි කල්යාණේ, හැමත කියන්නේ චවි කල්යාණේ. කල්යාණේ කියන්නේ තෝ යහපත් දෙයක්. හරි මැනිකක් වගේ හරියට නිකන්. හරි. එතකොට එහෙම තමයි අපිට තියෙන සිතුවිල්ල. ආන්ගේ සිතුවිල්ල මාරු වෙන්න ඕනේ. හරිද? උදාහරණයක් හැම ගැන බලනකොට අපි තව උදාහරණයක් කතා කරමු. හැම ගැන තමන් බලනකොට තමන්ගේ හිස් මුදුනේ ඉඳන් පාදාන්තය දක්වා පිරික්සගෙන යනවා. හරිද? නානා ප්‍රකාරස්ස අසුචිනෝ තච පරියන්තම් පූලං නානා ප්‍රකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති මේ මේ ශරීරය ගැන මේ භාවනාව කරන යෝගියා මේ මස්කොඩ නේද මේ හැමෙන් රැසිච්ච නොයේකුත් ඒ තමන්ගේ කය හැමෙන් රැසිච්ච නොයේකුත් අසුචි ජාති වලින් හැදිච්ච එකක් කියලා පිරික්සනවා. ඇත්තටම කියන්න බලන්න මේකේ ප්‍රසන්නයි මధుරයි බොහොම හොඳයි කියලා පිළිකුල් නෑ කියලා ගන්න පුළුවන් එක දුවන්සුවක්. මේ ශරීරේ නේද? හං කැල්ල අප්‍රසන්නයි නේද? නිය කැල්ල අප්‍රසන්නයි. සියලු දේ ගත්තොත් නේද? ඊටා අප්‍රසන්නයි. ඔක අප්‍රසන්නද කියලා බලා ගන්න තියෙන හොඳම දේ තමයි ඔය කුමන කැලලක් හරි කමන්නේ. ගන්න ආහාරයකට වැටුණොත් කියලා හිතන්න. හරිද? කුමන කෑල්ලක් හරි කවන්නේ නැහැ. අම්මා දතක් ගලවගෙන ඇවිල්ලා. කුස්සියෙන් තියලා තියලා. හරි බොංචි ව්‍යංජනයකට වැටිලා. කනකොට හම්බුණා. මං හිතුවේ කුඹල කට්ටක් කියලා. බලනකොට කොහොම තියේද? හරි අම්මා අම්මා අම්මා කියලා කියනවා නේද? ඊවට අම්මාගේ දත බොන්ති ව්‍යංජනෙ තිබිලා හම්බුණා. හරි තමයි. නේද? එහෙනම් කොච්චර අප්‍රසන්නද? කුඹලා වගේ දත තිබිලා හම්බුණා නම් ප්‍රශ්නයක් නැහැ. නේද? හ්ම් අපේ කටු කෑල්ලක් කොච්චර ප්‍රසන්නද කුකුල් කට්ටක් තිබ්බට නම් ගැලවෙන එක හපලා ඇතුලේ තියෙන ඒවා හිටන් අදී. එහෙනම් අපිට තියෙන ඒවා ඉතාම අප්‍රසන්න දේවල් අන්න ඇයට. හොඳයි. දැන් එතකොට මෙන්න මේ විදිහට අපි මේ හැම එකක්ම මෙනෙහි කරනවා. හරිද? හැම එකක්ම කොටස් වශයෙන් මෙනෙහි කරනවා. ඒ ඒ කොටසේදී ඒ ඒ කොටසේදී පිළිකුල හැදෙන විදිහට. ඉඳලාමත් එකක් දෙකක් කරගන්න බැරි වෙන්න පුළුවන්. හොඳයි. ඒ කියන්නේ ඒ අදාළ තැනට එනතුරු අදාළ තැනට එනතුරු මේ ශරීරය දැන් මස් ගැන හිතනකොට මේ ශරීරයම අපෝ මස් කොටේ හැම ගැන හිතනකොට කොහොමද වර්ණ මූණේ හැම වර්ණේ විතරක් හිතලා බෑ උඩ ඉඳන් පල්ලෙහා දක්වා මගේ හැම කියලාගෙන ඒකේ වර්ණ සටහන් කියන්නේ හැඩ තියෙන හැඩ හැමේ හැම තියෙන හැඩේ නේද ඊළඟට ගන්ධ කොහොමද හරියට මොන වගේද මේ හැම එක්තැන් වෙච්ච රෝගියෙක් පොරෝගෙන හිටපු ඇඳ ඇතිරිල්ලක් වාගේ එක තැනකට වැටිලා ඉඳලා කිලුටු වෙච්ච ඇඳ ඇතිරිල්ලක් කියලා හිතන්න. කවුරු හරි මම ලෙඩා බලන්න ගිහලා එතන ඉන්න විහිළු කරන කෙනෙක් මට. ඔළුවේ ඉඳන් මගේ අර බෙඩ් සීට් එක අරගෙන ඔළුවේ ඉඳන් පොරවනවා. මෙහෙම කළා යටින් අල්ල ගන්නවා. මොනවා හිතේද? අප්‍රසන්නකමක් දැන ඇයි ඒක එක තැනක එක තැන් වෙලා හිටිනවා කියලා වැටිලා. සේම වැටිලා. සෝටු වැටිලා. දහඩිය නේද? මල මුත්‍රා. ඒ ඔක්කොම ගෑවිච්ච ඒ ඒ ගඳ ඒ ඒ තැන්වල තියෙන රෙද්දක් ඒක. හැම කියන රෙද්ද කොහොමද දන්නේ? නේද? එහෙමද නැද්ද? ඉතාලම අප්‍රසන්න ස්වරූපයක් තියෙන. මේක හැමතැනම දාඩිය තියෙනවා. දාඩිය කියන්නේ අර මස්වල ලේවල තියෙන එක්තරා නේද තෙලක් වගේ එකක් මේ හැමෙන් එළියට එනවා හැම වෙලෙම. ඊට අමතරව ඒක ඒකට කියන උරුණු තෙල කියලා. ඊට අමතරව මේකෙන් එළියට එනවා වතුරක්. ඒක හැඹුල්. නේද? ඊටාම අප්‍රසන්න එකක්. එතකොට ඒකත් එක්ක මේ හැම හැම වෙලෙම මැරණේවුවයි එළියෙන් එන කුණුයි හැම මැරෙනකොට හැම හැම වෙලෙම මැරි මැරි තියෙන්නේ. හරිද? ඒකනේ මෙහෙම කරපුවා හැඹරෙනව නේද? කොච්චර පිරිසිදු වෙන්න හැදුවත් නේද? මේක දවස් දෙකක් ඉන්නකොට හිටියොත් එහෙම හැඹරෙන්න පටන් ගන්නවා නේද? හොදන්න නැතුව හිටියොත් කුණු වෙන්න පටන් ගන්නවා නේද? හොදන්න දැන් බලන්නකෝ මේ පවන්නත් හොයදුවද මම කවදාකවත් නේද? මේක හොද මේකට හොදන්න නැතුව ඉන්න පුළුවන්. හැබැයි මේකට බෑ. නේද? මේක හේතුවේ නැත්තම් මොකද වෙන්නේ? ඒ ඒ තැන් කුණු වෙලා ඒ කුණු වෙන්නේ අය හැම වෙලේම දහජරාව එළියට එන හින්දා. ඉතින් එහෙනම් ඒ වගේ තියෙන හැමක් ඒක ඉතින් මම හරියට මොකක් වගේද දැනෙන්න ඕනේ අපිට නේද? කාන්දු වෙන අසුචි බටයක් වගේ. හැම කියන්නේ කාන්දු වෙන අසු අසු අපිට මොකක් අපේ සාලෙ මැද්දෙන් අසුචි බටයක් තියෙනවා වෙන දාන තැන යටින් දාලා තියෙන්නේ. දවසක මේක කැරිලා. ටයිල් වලට උඩින් ටික ටික ටික ටික එනවා. හ්ම්. දැන් කට්ටියක් ගෙදර එනවා කියලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් හදන්න වෙලාවකුත් නැහැ. හැම වෙලේම හොදලා අයින් කරන්න ඕනේ, පිහින්න ඕනේ, පිහලා සුවඳ ගන්න දෙයක් දාන්න ඕනේ. හැමතේ එකද නැද්ද බලන්න කරන්නේ හැම වෙලේම. මේක කොහෙන් හරි ලීක් කරනකොට ඉක්මනට හොදලා දානවා. හොදලා පිහිනවා, පිහලා මොකක් හරි තලියක් මේකේ ගානවා, ගහලා සුවඳ ගන්න දෙයක් දාලා දානවා. නේද? ඒ තමයි මගේ හැම හැටි. ඉතින් හැම කියන්නේ ඉතාල පිළිකුල් දෙයක් කියලා දැනෙන තුරු හැමේ ස්වභාවය මෙනෙහි කරනවා. හරිද? අන්න ඒව කොටස් 32ම මෙනෙහි කරන්න ඕනේ. හරිද? කොටස් 32 හොයාගෙන ඒක මෙනෙහි කරන්න ඕනේ. දැන් අපි කතා කරන්නේ අන්න එහෙම කරගෙන යනකොට මොකද්ද වෙන්නේ? මං කිව්වා ඊයේ පටන් ගන්නකොටම වෙන දේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. මොකද්ද වෙන්නේ? නේද? මොකද්ද වෙන්නේ කියලා අපි දැනගන්න ඕනේ. වෙන්නේ මානසික විපර්යාසයක් වෙන්නේ. හරිද? වෙන මොකක්වත් නෙවෙයි. මනසට මට දැන්න සංඥාව වෙනස් වෙනවා. හඳුනා ගැනීම වෙනස් වෙනවා. මොකද වෙන්නේ බලන්න. මේකට උදාහරණයකින් මම හැමදාම පැහැදිලි කරනවා. මේක මතක තියාගන්න ඕනේ භාවනා කරන අය මේ ඔක්කොම එකතු වෙන හැටි. හරිද? පාසල් යන පාසලක් තියෙනවා ළමයි ඉන්නවා යම්කිසි ප්‍රමාණයකට ඉංග්‍රීසි දැන් ඒක තමයි මට කියන්නේ. මාව තමයි දාන්නේ පරීක්ෂා කරන්න කියලා. හරිද? එතකොට මම ගිහිල්ලා ඉස්සෙල්ලාම එක්කෙනෙක් එක්ක කතා කරනවා. එයා මෙන්න හොඳට කතා කරනවා. දෙවෙනියත් එක්ක කතා කරනවා. දෙවෙනියත් හොඳට කතා කරනවා. දැන් මට මොකක්ද දෙන්න අදහස? පළවෙනිත් එක්ක කතා කරනකොට මට අදහසක් එනවා. මෙයා හොඳයි. දෙවෙනියත් එක්ක කතා කරනකොට අමයාටත් පුළුවන්. දැන් දෙන්නටම පුළුවන් කියලා එක්කෙනෙක් එක්ක වෙනව එයා පරීක්ෂා කරා ඊළඟට මෙයා පරීක්ෂා කරා දැන් මොකද වෙන්නේ? දෙන්නටම පුළුවන් කියලා එක හැඟීමක් එනවා නේද? දෙන්නටම පුළුවන්. දෙන්නටම පුළුවන් කියලා එන එක හැඟීමේ අර දෙකම නියෝජනය වෙනවද නැද්ද? තුන්වෙනියත් එක්ක කතා කරනවා. අයාට පුළුවන් කියලා දැනෙනවා. ඒත් එක්කම තුන් දෙනාටම පුළුවන් කියලා එක හැඟීමක් එනවා. 200ක් එක කතා කරනවා. හරි කතා කරනකොට මට අන්තිමට මම හැඟීම් 200ක් අරගෙනද ගෙදර එන්නේ. ඔකටම පුළුවන් වුණා කියන්නකො. හැඟීම් 200ක් අරගෙනද ගෙදර එන්නේ. ඔක්කොම කැටි කරපු එක හැඟීමක් එක්කද ගෙදර එන්නේ. ඔව් එක හැඟීමක් ඇවිල්ලා මම කියනවා ඔක්කොටම පුළුවන්. එහෙම නේද? අන්න එහෙම වෙන්න ඕනේ මේකත්. මොන මතකද දැන්? කෙස් ගැන, ලොම් ගැන, නිය ගැන, දත් ගැන මේවා ගැන හරියට එක එකට වෙන වෙනම වෙන වෙනම වෙන වෙනම පිළිකුල් අප්‍රසන්න දේවල් කියලා හැඟීම උපදිනතුරු වෙන වෙනම මෙනෙහි කරපු කෙනාට ඒ ඔක්කොම වෙනුවට එක හැඟීමක් එනවා මොකද්ද? මොකද්ද? කියන්න. ඔක්කොම පිළිකුල් කියලා. ඔක්කොම පිළිකුල් කියලා එක හැඟීම. දැන් තේරෙන්න ඕනේ. ඒක හැඟීම කියන්නේ මොකද්ද කියලා. හරිද? අන්න ඒක තමයි උපදවා ගන්න ඕන. ඒක ඉපදෙනුත් තමයි කරන්න ඕනේ. හරිද? එතකොට භාවනා කරන කෙනා දන්නවා මේ මුළු ශරීරයම පිළිකුල් ශරීරයක් බලුකුණක් වගේ අන්න වටනේ. නේද? බලුකුණක් වගේ කියලා. දැනෙන තුරු පාරේ තියෙන බඩේ දිමිච්ච බලකුණක් දැක්කහම කොච්චර ලස්සනට හිටිය බල්ලෙක් වුණත් ප්‍රසන්නද අප්‍රසන්නද? අප්‍රසන්නයි. මුළු මුළු බලු කුණම ගැන එක හැඟීමක් උපදිනවා අපිට අප්‍රසන්නයි කියලා. අප්‍රසන්න කියන වචනේවත් කියනවද? වෙන කාට හරි නම් කියනවා අනතන බලු කුණක් තියෙන අප්‍රසන්නයි කියලා. මම තනියම දැක්කොත් හිතෙන් කියනවද? අප්‍රසන්නයි අප්‍රසන්නයි කන අප්‍රසන්නයි හම අප්‍රසන්නයි එහෙම කියනවද? නෑ. නේද? එකපාරට මට හැඟීමක් එනවා. පිළිකුලයි අප්‍රසන්නයි කියලා. අන්න එහෙම මේ තමන්ගේ ශරීරය ගැන අප්‍රසන්නයි කියන හැඟීම ඉපදෙන තුරු කරගෙන යන්න ඕන. හරිද? ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇයි දන්නේ එහෙම කරන්නේ? නේද? ඒක ගැන තමයි දැන් කතා කරන්න තියෙන්නේ. ඊට කලින් මම අහනවා කොච්චර වෙලා මේක කරන්න ඕනද දන්නේ නැහැ. ඇයි පුරුදු කරපු කටිය තේරෙන්නේ කොච්චර වෙලා ඔය ගානට එන්න නම් කොච්චර වෙලා කරන්න ඕනද? අරමුණක් තියෙන්න ඕනේ කියලා මම කිව්වා. ඊයේම මම කිව්වා අරමුණක් තියෙන්න ඕනේ. දැන් මගේ අරමුණ ඔය හැඟීම උපදින තුරු. ඒකට වෙලාවක් කියන්න පුළුවන්ද? බෑ. නේද? කුකී වාරයක් කොටස් 32 කරන්න ඕනද? 18. කියන්න බෑ. ඇයි? අර හැඟීම උපදින තුරු. එහෙනම් එක එක කෙනාට එක එක විදිහට සසර පුරුදු අනුව කාමච්ඡන්දේ සමහර අයගේ අඩුයි වෙන්න පුළුවන් සමහර අයගේ වැඩි වෙන්න පුළුවන්. ඒ වැඩි අයට වැඩි වෙලාවක් කරන්න වෙනවා. අඩු අයට අඩු වෙලාවක් කරන්න වෙනවා. එහෙනම් මේ හැඟීම උපදින තුරු මේක සිද්ධ කළ යුතුයි. මේ හැඟීම උපදින තුරු මේක සිද්ධ කළ යුතුයි. හරිද? දැන් ඕනේ දන්නවා එහෙනම්. එහෙනම් මේ තනි හැඟීමකට මේ මුළු ශරීරයම පිළිකුලයි කියලා හැඟීම ඉපදෙනකොට හරි ඒකත් එක මම මොකද කරන්නේ? අන් අයගේ ශරීර ගැන ඊළඟ පියවර තමයි අන් අයගේ ශරීර ගැන හිත හිත යොමු කරන්න විතරයි තියෙන්නේ. හරිද? හිත යොමු කරනකොට මොකද වෙන්නේ? ඊතා වේගෙන් අන් අයගේ ශරීරත් පිළිකුලයි කියලා දැනෙන්න පටන් ගන්නවා. හරිද? පිළිකුලයි කියන්නේ පිළිකුල් වස්තු වලින් හැදිලා තියෙන කියලා දැනෙන්න පටන් ගන්නවා. හිත යොමු කරන්න විතරයි තියෙන්නේ. මේ ඒක කරලා බලන්න ඕනේ මේ ගානට හිත සකස් වුණාම තමයි. එහෙම නැත්තම් ගැටින් තියෙනවා. මොකද වැඩියෙන්ම ශරීරයේ වැඩියෙන්ම අපි හරියටම දන්න ශරීරය කාගේද? තමන්ගේ ශරීරය. අනිත් ශරීර ඔක්කොම මම දැකලා තියෙන්නේ වැහිලා තියෙනවා. නේද? එතකොට ඒවා පිළිබඳව මට තියෙන ප්‍රසන්න හැඟීම දුරු වෙන්න නම් මේ ශරීරය පිළිබඳව අප්‍රසන්න හැඟීම ඇති වුනහම හැම වෙලේම මට ඒකත් එක තමයි මම අනිත් ශරීර දිහා බැලෙන්නේ ඇත්තටම කියනවා හරිද? ඒතර අනිත් ශරීර වලට අවධානය යොමු කරනකොටම ඒවා මීටත් වැඩිය පිළිකුල් බව තේරෙනවා. හරි මම ඊයේ කිව්වා වැඩියෙන් ආශ්‍රය කරපු දෙයට තමයි හිත යන්නේ කියලා. නේද? වැඩියෙන් ආශ්‍රය කරපු දෙයටයි හිත යන්නේ කියලා. ඒක අපි දන්නවා දැන් බොහෝ වාරයක් මම කියලා තියෙනවා. එහෙනම් දැන් අපි කරේ මොකද? කෙසලොම් නියද සම්මස් නහරයට ඇට මිදුළු ආදිය හොඳින් ආශ්‍රය කරා. වැඩියෙන් වැඩියෙන් මෙනෙහි කරා. අන්න එහෙම මෙනෙහි කරාට පස්සේ කෙනෙක්ව දකිනකොට අපිට ඒ වගේ හැඟීමක් උපදිනවා. හරිද? එහෙනම් ඒක උපදින තුරු ඒක උපදින තුරු දැන් දැන් මොකද වෙලා තියෙන්නේ? මේ පැත්තයි එහා පැත්තයි දෙකම පිළිකුලයි කියන හැඟීම ඇවිල්ලා. ඒ විතරක් නෙවෙයි මෙහෙත් ලේ එහෙත් මෙහෙත් මස් එහෙත් මස් නේද? ආ එහෙනම් එහෙනම් දැන් මොකද්ද සිද්ධ වෙන වෙනසක් තියෙනවා. එතකොට දැන් මොකද්ද වෙන්නේ? අපි ඔක්කොම එකයි. සමානාත්මතාවය පිළිබඳ හැඟීමක් උපදිනවා. අපි නේද අහවලා රූමත් රූමත් කියන කෙනා ගැන මොකද්ද හිතෙන්නේ? හිතෙන්න ඕන. ඒක ඒක මෙහෙම වෙලා තියෙන්නේ. මම මස් පැක් කරන කම්පැනි එක වැඩ කරනවා කියනවා. හරිද? මම කරන්නේ කොහෙට හරි යවන්න මේ මස් පාර්සල් කරනවා. හරිද? ඉතින් ඉටිකොල වලින් තද කරලා උතන්න ඕනේ මේක. හරිද? සමහර මක්කොඩවල උතන්න ගියාම ඒක නිකන් රවුම් හැඩයක් එනවා. සමහර ඒවා ටිකක් හතරස් හැඩයක් එනවා නේද? ඇදලා උතන්න ඕනේ. හරිද? ඉතින් මේ හැඩේ නේද? ඒ හැඩේ වෙනස් වුණාට මස් මස්මයි නේද? ඒ වගේ අපි එක එක්කෙනාගේ මූණවල් වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. උසේ වෙනස්කම් තියෙනවා. මිටි භාවයේ වෙනස්කම් තියෙනවා. අපි අන්න ඒ වයින් අපි කියන්නේ මොකද්ද? ඒ කෙනා නේද? රූමත් කියලා කියනවා. මේ කෙනා කැතයි කියලා කියනවා. කොටයි උසයි මිටි මහතයි කියලා තියෙනවා නේද? ඉතින් ඒවා ඒ වාගේම මිනිස්සයා වෙන් කරන්න පුළුවන් ද අන්තිමට බලනකොට ඔක්කොම ටික එකයි නේද? හරි. එහෙනම් මම දැන් පොඩි ප්‍රශ්නයක් අහන්න යන්නේ. ඒ ගානට හිත සකස් වෙන්න ඕන නේද? අනිවාර්යෙන් වෙන්න ඕන නේද? හරි. යම් කිසි කෙනෙක් අසුබ භාවනාව වර්ධනය කරා නම් කුලමල ගෝත්‍ර පිළිබඳ එයාට අදහසක් තියෙන්න පුළුවන්ද? අදහසක් තියෙන්න පුළුවන්ද? බෑ. නේද? එහෙම අදහසක් තියෙන්න බෑ ඒවා කැඩිලා තියෙන්න ඕනේ. අදහසක් කියන්නේ ඒවා හඳුනා ගැනීමක් තියෙන්න පුළුවන්. ಜಾති වශයෙන් හඳුනා ගැනීමක් තියෙනවා. හැබැයි ඒවට තණ්හාවෙන් බැඳීම, ඒවා එල්බ ගැනීම හිටින්නේ නෑ. ඒවා එකක් උසස්, එකක් පහත් කියන අදහසකට එන්න එන්න බෑ. ඒවා අහෝසි වෙන්න ඕනේ. එහෙනම් දැනට කොහොමද දන්නේ? මුණුපුරා එහෙම කසාද බඳින වෙලාවේ මිනිපිරීට එහෙම කවුරුහරි හොයන වෙලාවේ නේද? තරුණ අම්මටයි තාත්තටයි වැඩිය වැඩියෙන්ම කවුද ඔවා හෙව්වේ? නිකං ආච්චිම නෙවෙයි. කොයි ආච්චිමද? උපාසක බණමඩුවේ අරක්ගත්. උපාසක බණමඩුවට අරක්ගත්ත නේද? හ්ම් ඒක තුල නායකත්වයේ සපේන නේද? වැඩිම පැත්තකට එන්නේ වට කට ඇද කර කර කට්ටියගේ හැටි අපි දන්නේ නැද්ද මේ එහෙමයි නේද අපේ පවුල් වලට ගැළපෙන අයද මේ අර කට්ටිය හරි හොඳ මිල මුදලුත් තියෙන යහපත් විදිහට ජීවත් වෙන නේද වසර සූත්‍රය සම්පූර්ණයෙන් අමතක වෙනවා අපිට අමතක වෙලා නේද දේනවා පාර මොනවද කුලය කුලය කියලා හැබැයි ඒක කර කර කියලා අරයට නින්දාත් කරලා ඔක්කොම කරලා අර හොඳට ඉගෙනගෙන තියෙන හොඳට සමහර විට හොඳට ගෙවල් දොරවල් තියෙන හොඳ ජීවිතයක් ගත කරන යහපත් යහපත් ක්‍රියා කරන ඊටාම හොඳ අය දිහා බලලා මේ කට්ටිය මෙන්න මේ කුලවාදයෙන් ආක්‍රොත් පරිභව කරලා ආය යනවා පන්සලට. ගිහලා ඉඳගෙන කේසාලෝමා නකාදන්තා දචෝ මං කරලම් පෙන්නන්නේ <laughs> මං කරලම් පෙන්නන්නේ හොද්දටම රිදෙන්න. හරිද මම එහෙම කරා නම් මේක කර කර කුලමල හොයනවා කුලමල හොය හොය මං කියන්නේ අපේ පිරිස් යම් විදිහකින් හෝ අසුභ භාවනාව වඩන්නේ නම් ලංකාවේ කුලමල ගෝත්‍ර තියෙන දෙයක් නෑ. පින්නත් මේ ඇයි මම මෙතෙන්ට අවධානය ගන්න කියලා බලන්න. අද මේ බෞද්ධ විතරක් නෙවෙයි ද්‍රවිඩ මිනිසුන් මේකුත් අය වැඩිපුරම වැඩිපුරම තාම ඔය පිටිපස්සේ දුවනවද නැද්ද? ඒවා උසස් කොට සලකනවා. හරිද? පිරිසක් පහත් කොට සලකනවා. ඒ නාම වලින් කතා කරනවා. හරිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ක්‍රියා ගැන හිතන්න කියලා කෙනෙක් වසලයක් වෙන්නේ කායික වාචසික මානසික ක්‍රියා නේද ඒ වයින් තමයි එයා පහත් කෙනෙක් උසස් කෙනෙක් වෙන්නේ හරිද අපිත් ක්‍රියා වලින් බෙදලා මහා ලොකු බෞද්ධ වෙන්නේ අපි දැන් මම බයින්ඩ හදන ටිකක් බෞද්ධ වෙන්න මේකට මහා ලොකු බෞද්ධ අපිත් බෙදලා තියෙන ක්‍රියා වලින් මොන ක්‍රියාද රජ්ජුරුවන්ට කරපු ක්‍රියා නේද එහෙම නේද ගුළුමලේ හදාගත්තේ එතන කොච්චර හීන දීන සිතුවිලිද කියලා බලන්න. හරිද? ඒවයින් අපේ රටට දියුණු වෙන්න අමාරුකම් තියෙනවා. හරිද? එක්තරා කර්මාන්තයක් කරන අදටත් එක්තරා කර්මාන්තයක් කරන පිරිසකගේ තරුණ අය ඒ කර්මාන්තය සිද්ධ කරන්න කැමති කැමති නෑ දැන්. ඇයි ඒ කර්මාන්තය නිසා යාලට නොයෙකුත් වචන අහන්න වෙනවා. ඒ වචන අහන්න වෙනවා සමාජයෙන් කොන් කරනවා ඒකින්ද ඒ කර්මාන්ත ලොකු නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් සම්පූර්ණයෙන්ම වැහිලා යන ස්වභාවයක් තියෙනවා අනාගතයේදී. ඒ මොකද අපේ තියෙන මෙන්න මේ හීන දීන ප්‍රතිපත්තියේ හින්දා. ඉතින් ඒකින්ද බෞද්ධ සංකල්පය මිනිස්යාගේ ලොකු ප්‍රශ්නයක් විසඳනවා. නේද? ලොකු ප්‍රශ්නයක් විසඳනවා. ඒක අපි ලැබෙන ලොකු දෙයක්. ඒකයි මානසික වෙනස කියලා. අද අපි කතා කරන්නේ මානසික වෙනස නේද? අසුභ භාවනාවෙන් සිද්ධ වෙන මානසික වෙනසක් තමයි කුලමල ආදී සියලු දේ ගැන තියෙන ඒ බැඳීම් වෙන බැඳෙන ගතිය, ඒවා හින්දා ඇති වෙන ඒවත් ඒක ගැටෙන ගතිය සම්පූර්ණයෙන්ම අයින් වෙලා තියෙන්න ඕන. හරි. ඒක තමයි ඒක ප්‍රතිඵලයක් ඈ. හරි. දැන් බලන්න එතනින් එහාට මොකද වෙන්නේ කියලා. තමන්ගේ සහ අනුන්ගේ වශයෙන්. හරිද? මේ ශරීර පිළිකුල් කියන හැඟීමක් ඉපදුනා. මේ හැඟීම ඉපදුනහම පින්නත් නේ නැවත නැවත නැවත නැවත නැවත නැවත මේ තැත්තා මේ හැඟීම මේක වර්ධනය කරනවා හරිද වර්ධනය කරනකොට මේ හැඟීම ප්‍රබල වෙනකොට එයාට මෙන්න මෙහෙම දැනෙන අවස්ථාවක් එනවා මේක එහෙම නෙවෙයි නම් කියන්නේ කරන්න කලින් තේරෙනවා අපි සාමාන්‍ය වශයෙන් හරි නොසන්සුන්ව ජීවත් වෙන්නේ මිනිස්සු. මම ඔකට කියන්නේ කුකුලා ගහෙන් බැස්සා වගේ කියලා උදේ ඉඳන්. කුකුලා උදේ ඉඳන් ගහෙන් බැස්සාම මොකද කරන්නේ? නේද? උදේ ඉඳන් හොයනවා. නේද? පල්ලෙහාට බහිනවා හූරනවා හොයනවා හූරනවා හොයනවා හූරනවා හොයනවා නේද? හූර හූර බලනවා හූර හූර බලනවා. නේද? මේ අදත් අපේ හුඟක් තමයි හූරනවා බලනවා හූරනවා බලනවා හූරනවා බලනවා නේද? ඒක ගැන පස්සේ කතා කරමු. එතකොට මේ කුකුලා මොනවද හොයන්නේ? Tamanට කැමති දේ හොයනවා. මං අහනවා. Tamanට දකින්න කැමති ශරීර ගමනක් යනකොට. හරිද? ඕනම තැනකදී රූප වාහිනිය බලනකොට. හැම වෙලේම මේ හිත ශරීර දැකීමේ කැමැත්තකින් හොයනවද නැද්ද? නේද? එහෙම හොයන ගතියක් තියෙනවා. ලැබුණාම සතුට වෙනවා නේද එහෙනම් ඒකින්ද අපි හැම වෙලේම සතුට පිණිස සතුටු වීම සඳහා ශරීර හොයනවා හරි එතකොට අත් කෑල්ලක් දැක්කත් ඇති කකුල් කෑල්ලක් දැක්ක ඇති නේද පොඩි කෑල්ලක් හරි දැක ගැනීමේ ආසාවකින් පෙළෙන හිත ඒක පෝෂණය කරගන්න හැම වෙලෙම හොයනවා නේද ඒකින්ද අපි ඉන්නේ හුස්සන්නේ නැති ගතියකින් ඉන්නේ. ඒ කියන්නේ නොයිවසිල්ලකින් ඉන්නේ දැන් දකින්න ඕන දැන් දකින්න ඕන දැන් දකින්න ඕන දැන් දකින්න ඕන කියලා. ඒකම තමයි ටෙලිෆෝන් එකෙත් වෙන්නේ. ඒකම තමයි ටෙලි නාට්‍ය වගේ දේවල් උදෙත් වෙන්නේ ඒකම තමයි. හරිද? ඉවරක් නැතුව මේ රූප දැකීමේ තද බල ආසාවකින් පෙළෙනවා. හරිද? අන්න එහෙම ඉන්න කෙනාට ඒක හරි වෙහෙසක්. ඒක හරි වෙහෙසකාරී හැඟීමක්. අන්න ඒ වෙහෙසකාරී හැඟීම තියාගෙන ඉන්න අපිට හරි පීඩනයක් ඒක. මොකද එකම රූපේ පෙන්වන්න ඕනේ ඉවරක් නැතුව මේකට එකම රූපේ පෙන්වන්න ඕනේ. එකම ශබ්දය අසවන්න ඕනේ. එකම ගන්ධය, එකම රසය, එකම පහස ලබා දී ලබා දී ඉන්න අපිට මේ රූප පෙන්නලා පෙන්නලා පෙන්නලා පෙන්නලා දැන් ඈති වෙලා තියෙනවා. හරි ඒත් ඉවරක් නැහැ. දුන්න නැත්තම් රිදවනවා නේද? ඉතින් ඒ වෙහෙසකාරී අපහසු සිතුවිල්ල ඉන්න මට මේ භාවනාව ප්‍රගුණ කරගෙන යනකොට මොකද වෙන්නේ? සියලු ලෝකයේ තියෙන මගේ සහ අනුන්ගේ කියන සියලු ශරීර පිළිකුලයි කියන අදහස ආපුවාම බලන්න වෙන දේ එක මොහොතක් උදා වෙනවා. ඒ මොහොතේ එයාගේ හිත මේ ලෝකෙ කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. එයාගේ හිත මේ ලෝකේ තියෙන කිසිම ශරීරයක් පිළිබඳව ඉල්ලීමක් නැහැ. හරිද? එතෙන්ටපත් වෙන්න ගොඩක් අමාරු නෑ. හරිද? ඉල්ලීමක් නෑ. ඒ කියන්නේ දැන් මේ බලන්න තියෙන අවශ්‍ය දැන් දැන් දැන් නිකන් ඉන්නකොට මම කියුවා බස් එකේ යද්දිත් මොකද කරන්නේ? පාරක හිටගෙන ඉන්නකොට හුඟක් වෙලාවට බලන්නකො මොකක් වගේ කියලාද මම අනුපද කියන්නේ? ටේබල් ෆෑන් එකක් වගේ කියලා. නේද? පාරේ හිටන් ඉන්නකොට කොහොමද? නේද? කෙලින් ඉන්නවා හිටියද? හා ඒක මගේ ටේබල් ෆෑන්. ඒක මතක් වෙන්නවා කියන්නේ මම. හරි? මාත් කොහේ හිටගෙන ඉන්නකොට මමත් මේ දෙපැත්ත බල බල ඉන්න මොකද මේ? අන්න අර තියෙන අපහසුව හිත හිත හැම වෙලෙම ඉල්ලනවා අපේ. හිත මේ පෙන්නන්න පෙන්නන්න පෙන්නන්න පෙන්නන්න පෙන්නන්න කියලා ඉල්ලනවා. හරි නොවිසිරිකම් සහිතව ඉල්ලනවා. අන්න ඒක නැති වෙනවා එක මොහොතකට හිතේ. ඒතකොට උපන් දවසේ ඉඳන් දන්න දවසේ ඉඳන් තේරිච්ච දවසේ ඉඳන් හත්වේ ඉන්නේ අපි. හරි. අර ඒවෙන් සතුට හොයලා ඉන්නේ. ඒකද ලොකු වෙහසක් තියෙනවා හිතට. හරිද? අන්න ඒක සම්පූර්ණයෙන් නැති වෙනවා. ඉතින් අත්දැකලා බලන්න. හරිද? ඒක නැති වෙනවා කියන්නේ උස්සගෙන හිටියේ බරක් බිමින් තිබ්බා වගේ. හරි. උස්සන් ඉන්න බරක් බිමින් තියෙනකොට ලොකු නිදහසක් එනවා. මට මේ ලෝකෙම නැතුණත් කවන්නේ. හරිද? අන්න ඒ වගේ පුදුම සහනශීලී හැඟීමක් ඒක. මොකද මේක හොයනවා විතර නෙවෙයි මල පොරයන්නේ තියෙන්නේ නේද? ඒවා බෙදා ගන්නත් පොරවල්නවා. ඒ වගේම මම නිදහස් වුණා. එක මොහොතකට නිදහස් වීමේ සුවය විඳින්න පුළුවන්කම තියෙනවා ලෝකෙම නැති වුණත් ඒක ඒක අර බරකින් නිදහස් වෙනවා වගේ ලොකු සුවයක් දැනෙනවා ඔක්කොගෙම ඕනේ නැහැ මේ මොකක්වත් අවශ්‍ය ඒ අවශ්‍ය නැහැ කියන තරහට මට මොකුත් ඕනේ නැහැ මට මොකුත් ඕනේ නැහැ කියලා නෙවෙයි අර ඒ තරහට මොකුත් ඕනේ නැහැ කියන්නේ ඕන වෙලා නේද හරිද මට ඕනේ නැහැ මට මට මොනවත් ඕනේ නැහැ මේ ලෝකේ කියලා මිනිස්සු තරහට ඕනේ නැහැ කියනවා ඕනේ නැහැ කියන්නේ ඕන වෙලා තියෙන හින්දා හරිද මේක එහෙම එකක් නෙවෙයි ඇතුළෙන්ම අයින් වෙලා ඇතුළෙන්ම දැනෙනවා. ඒ මේ ලෝකෙම ඒකෙන් මේ ගිහි ජීවිතේට විවාහ ජීවිතේට නැත්නම් මේ ලොකු දෙයක් වුණා නෙවෙයි. මේකට කියනවා විස්කම්බන ප්‍රහාණයකටපත් වුණා කියලා. හරිද? ඒ මොහොතේ ඒ මොහොතේ යාට ඒක ඒකට කියන තදාංග ප්‍රහාණයක් කියලා. ඒ කියන්නේ මේ අකුසලය කුසලයෙන් යටපත් වුණා. හරිද? ඒ ඒ සහනය දැනෙනවා හොඳට. ඊට පස්සේ මේ සහනයත් එක්ක මොකද වෙන්නේ? එයා ඒකෙහි ඇලෙනවා. අපේ හිත හැම වෙලේම සතුට තියෙන තැනක ඇලෙනවා. සතුට ඇති වෙන තැන ඇලෙනවා. ඒක අපේ හිතේ ස්වභාවය. දැන් මොකද කරන්නේ? දැන් මෙයාට ඉස්සෙල්ලා වගේ නෙමෙයි මේ භාවනාව සෞම්‍යයි. හරි. දැන් එයාගේ හිත හැම වෙලේම නේද? කලින් නිකන් කුඹුරු කොටනවා වගේ තිබි භාවනාව අපෝ මන් දන්නේ හාමුදුරුවෝ කිව්වා එපා වෙනවා කිය කී හිටියේ. දැන් වෙලාවක් හොයන්න පටන් ගන්නවා හැම වෙලේ. ඒ වෙලාවක් හොයන්න පටන් ගන්නවා භාවනාවට. හරි. මොකද කරන්නේ? එහෙම එහෙම මේක වැඩි පාවර වාර ගණනක් වෙනකොට මොකද වෙන්නේ? අර ඒක ඒක තනි හැඟීමක්නේ නේද මොකද්ද මේ ලෝකෙම තියෙන දේවල් පිළිකුලයි කියලා එක හැඟීමකින් මේ ඒ හැඟීම ඇති වෙන වාර ගන්න එන්නෙන්ද එන්නෙන්ද එන්නෙන්ද වැඩි වෙනවා එයි මෙනෙහි කරනවා වැඩි වෙනවා එහෙනම් වැඩි වෙගෙන වැඩි වෙගෙන වැඩි වෙගෙන වැඩි වෙගෙන ගියොත් අන්තිමට මොනවා වේද හිතෙහි ඇති වෙන ඒ හැඟීමෙහි වාර ගන්න වර්ධනය වුණොත් අපි හිතමුකෝ දවසක භාවනා කරද්දී මට තුන් සැරයක් විතර තමයි මේ හැඟීම ආවේ. තව එයා තව කරොත් තව කරොත් මොනවද වෙන්නේ? නේද 15 සැරයක් 20 සැරයක් එන්න පටන් ගන්නවා පැයකට දෙසරයක් විතර එන්න පටන් ගන්නවා තව කරොත් පැයකට 10 15 වතාවක් එන්න පටන් ගන්නවා එහෙම කරොත් විනාඩියකට දෙසරයක් තුන් සැරයක් එන්න පටන් ගන්නවා නේද ඒ හැඟීමම උපදිනවා එහෙම එහෙම එහෙම එක දිගට මේ වර්ධනය කරත් මොනවා වේද එක දිගට ඒ හැඟීමේ හිත නවතිනවා කිසිම වෙන දෙයකට යන්නේ නැහැ වෙන කිසිම දෙයකට යන්නේ නැතුව නවත්ත ගන්න පුළුවන් වෙනවා හරිද වෙන කිසිම දෙයකට යන්නේ නැහැ කියන්නේ කාමච්ඡන්ද නැහැ, ව්‍යාපාද නැහැ, කිසිම අකුසලයක් නැහැ නේද? මහා සුවදායක තත්ත්වයක්. ඔන්න ඔය අවස්ථාව ඔය කිසිම දෙයකට යන්නේ නැතුව හිත ඔහම නවතිනවා කියන අවස්ථාවේදී තියෙන දේවල් අපි පසුව කතා කරමු ඒ ගැන මා තියෙන මානසික තත්ත්වය ගැන හෙව්වොත් ඒක ප්‍රථම ධානයේ අංග ටික එතන තියෙනවා. හරිද? කිසි දෙයකට යන්නේ නැතුව නවතිනවා. කිසිමම දෙයක් දැන් බලන්න එතකොට දැන් අපි මේ බණ කියන ගමන් දැක්කද මම කීප වතාවක් නලියාවා. මේ කට්ටියත් බණ අහන ගමන් නලියාවා. මොකද? කය අරමුණු වෙනවා, කය රිදීම් ඇති වෙනවා. නේද? දැන් හිත ඒ වුණාට මේ හුස්ම ගන්නවද වුණාද? නෑ. ඇයි? හිත එකට ගියේ නැති හින්දා. හිත ගියේ නැත්තම් රිදීම් දැනෙන්නේ නෑ. එහෙනම් සම්පූර්ණ හිතේ කර්මණක නැවතුනොත් කය දැනි නැති වෙනවා. ඒක තරම් සුවයක් තවත් නැහැ. ඒක ලොකු සැපයක්. ඇයි? දැනෙන පොඩි වෙන ගැස් වෙන වාහනයකද යන්න කැමති නැත්තම් එහෙනම් සුව පහසු කියන්නේ කොහොමද? දැනෙනවා අඩු වේවා. දැනෙන්නේ නැත්නම් අපි නේද ගියා දැනුනේවත් නැහැ කියනවා. ඒකට කියනවා හරි සපයි කියලා. එහෙනම් වාඩි වෙච්ච ඉරියව්ව දැනෙන්නේවත් නැත්නම් ඒක ලෝකයේ තියෙන සැපම පුටුවට වඩා සැපයි. නේද? එතකොට දැන් අපේ ඔය සමහර කට්ටිය ලොකු වියදම් කරලා පුටු වගේ කියන්න හදනව නේද? මේ බුදුරජාණන් වහන්සේ නිකම්ම මේ පුටු හදලා තියලා. නේද? සැප පුටු වැරද්ද කියන්නකො. ඉඳගෙන ටිකක් වෙලාද මොකද වෙන්නේ? ආයෙ රිදෙනවා. ආයෙ දුක් වෙනවා. ඒකෙන්ද රටේ තියෙන ආර්ථිකයත් එක්ක බලපුවාම නේද? පුටු වෙන්නේ නෙවෙයි වැඩේ. පුටු ගැන පවා හිතන්න පටන් අරන් දැන්. මොකද මේ තේරෙන්නේ නැහැ. ජීවිතේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. එතනින්ම තේරෙනව නේද? අපි යම් විදිහකින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තෝරගත්තොත් අර ඔක්කොම සුළු දේවල් බවට පත් වෙනවා. ඒවා ලොකු විදිහට තේරෙන්නේ ඇයි? මේවායෙන් ලබාගත හැකි පන්නරය ලබා ගන්න නැති හින්දා. හරිද? හොඳයි. ඔන්න ඔය தත්තරපත් වුණාම එතන තියෙනවා විතක්ක, ਵਿਚාර, ප්‍රීතිය. ඇයි ප්‍රීතිය? මම අර ඉස්සලා කිව්වා විවේකය හින්දා ඇති වෙන නේද? මේ කයයි සිතයි අපිට පුදුම වද කිරිල්ලක් කරේ. කරන්නේ ඉන්නකොට කය අපිව පුළුවන් තරම් රිද්දවන. ඉතින් අපි එහාට හැරි හැරි මෙහෙට හැරි හැරි නේද? මේ ෂේප් කරගන්න ඕන හැම වෙලේම නේද? අපි හැම වෙලකම හරියට කකුල රිදවන්න ඉපා ඉන්නවා මේ පැත්තෙන් අරන් තියන්න. හරිද? ඉතින් ආයෙ රිදවනවා. ඒක ආයෙ ඉන්නවා පොඩ්ඩක් මෙහෙන් අරන් තියන්න. නේද? එනවා මම මෙහෙට හැරෙන්න. මෙහෙට හැරෙන්නම් කිය කිය නේද? එහෙම කර කර මේ ශරීරය රිදෙන්නේ නැති ඉරියව් හදනවා. අපි හැම වෙලේම රිදී ශාරීරික වේදනාවත් එක්ක පුරාල්ලලා ඒක සැප කරගන්න හදනවා. මානසික ඒත් එමනේ පොඩ්ඩක් හරි හරි හරි හරි ගිනි තියන්න එපා මම අරක පෙන්වන්නම්. හරි ගිනි තියන්න එපා කියන සේම මම අහවලා පෙන්වන්නම්. මම අහවල් දේ පෙන්වන්නම් කියලා මේකට ගිහිලා පෙන්වනවා. අස්සවනවා. නේද? නැත්නම් ඇතුළ ගිනි ගන්නවා. එහෙනම් හිතයි කයයි ගිනි ගනිමින් ජීවත් වෙන අපි හැම වෙලේම ගින්න නිවා ගන්න උත්සාහ කරනවා. ඒක සම්පූර්ණයෙන් නිවෙන්නේ නැහැ. తాවකාලිකව ගින්දර අඩු වෙනවා. ඒනවට තනින් තන තනින් තන ආය පත් වෙනවා. නේද? එහෙම තියෙන මේ ජීවිතේ ප්‍රථම ධානය මට්ටමකටපත් වුණොත් මොහොතකට නිවලා ඉන්න පුළුවන්. කයත් සිතත් නිසා ඇතිවෙන සියලු පීඩාව එතන නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ditta dhamma sukha viharani කියන්නේ ඒකයි කියලා. මේ ජීවිතයේ විඳින එකම සැපය එතෙක් සත්‍යය දුක් විඳිනවා කියනවා. එතෙන්ට එනකම් සත්‍යය දුක් වෙන මේ ජීවිතය අපිට ලැබිය හැකි ඉහළම සැපයක් තමයි ඒ ධර්මය තුලින් ලැබෙන සැප අතරින් පහළම එක. නමුත් මේ ජීවිතේ අපි ලබා ගත හැකි ඉහළම සැපයක් තමයි ප්‍රථම ධ්‍යාන මට්ටමට. එහෙනම් මේ වගේ භාවනාවක් වර්ධනය කරලා අපිට ඒ වගේ අර්පණා දක්වා හෝ යන්න පුළුවන්කම තියෙනවා. අර්පණා සමාධිය දක්වා යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඉතින් ටික පස්සේ කතා කරමු. දැන් කරන්න ඕන දේ නේද? ඊයේ දවසයි අද දවසයි අපි කතා කරේ කරන්න ඕන දේ. හරි. ඉතින් මේක පිළිබඳ තියෙන ගැටලු සහ මේකෙන් අපි කොහොමද විදර්ශනාවකට මේක හරවන්නේ ආදී හෙට දවසේ ධර්ම සාකච්ඡාවේදී සාකච්ඡා කෙරෙයි. අපි පුහුලල්ලේ සාරද ස්වාමීන් වහන්සේ තමයි හිට මාත් එක්ක මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ. දැන් ඉතින් තියෙන්නේ අහගෙන හිටියානේ. අහගෙන ඉන්න එකයි. නේද? අහගෙන හිටියට වෙනසක් වෙන්නේ නෑ. ඒ වෙනස කොයි කොයි වෙලාවක කොතර වෙලාවක්ද අහගෙන ඉන්නකම් විතරයි. ප්‍රත්‍යවේක්ෂා කියන වචනේ බෞද්ධය තුළ හැම නිමේෂයකම රැව් පිළිලව් දෙන්න ඕන වචනයක්. තත්වේක්ෂා කියන්නේ නිකන් නෙවෙයි නිවැරදිම වෙනසක්. අපි නිවැරදි පැත්තට වෙනස් වෙන්න ඕනේ. නිවැරදිම වෙනසක් සඳහා තමයි නිවැරදිම වෙනසකට තමයි ප්‍රත්‍යක්ෂාව. එහෙනම් අපි අපි දිහා බලලා අපේ පීඩාවන් අයින් කරගනිමින් ඊටාම සුවදායක ජීවිතයක් උදා කරගන්න දැඩි බලාපොරොත්තු ඇති කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් සමාජගත වැරදි මත දුරු කරගෙන මේ මේ ජීවිත සාර්ථක කරගෙන සසර සූපත් කරගන්න හැමෝටම හැකියාව ලැබෙන්නේ. එතකොටයි ඒ සඳහා අපි හැමෝම උත්සාහ කරමු කියලා යෝජනා කරමින් හැම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දවසේ ධර්ම දේශනාව මෙතකින් නිමාවපත් වෙනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති. හොඳයි පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ නිවන් මඟ ධර්ම දේශනා මාලාව ශ්‍රවණය කළ පින්වන්ත පිරිසක් කියලා විතරයි. වෙනත් කිසිවක් මේ දායකකෝලේ සඳහන් කරලා නැහැ. ඒ මොකද ඒකත් නිවැරදිම වෙනසක් තමයි. ඒ කියන්නේ අපි ගත්ත වෙන් කරගත්ත තමන්ගේ බාහුවලවලා හම්බ කරගත්ත ධනෙ විපහදම් කරලා සකස් කරගත්ත මේ ධර්ම දාණය මෙහි එක මාත්‍රයක්වත් අපේ නංගොත් සඳහාවත් කාලය යොමු කරන්නේ නැතුව අන් අයගේ යහපත සඳහාම වේවා කියන කල්යාණ මිත්‍ර ප්‍රාර්ථනාව තමයි මේ අත්ත සිද්ධ කරගත්තේ. ඉතින් මේ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවන ලැබේවා. මේ ප්‍රාරෝග්‍යයන්ට මේ පින් අනුමෝදන් වේවා. හැමෝටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.